සේකහ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්ඛේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ තේන කෝපන සමයේන කාපිලවත්තවානම් සක්ඛ්‍යානම් නවං සන්තාගාරං අචිරකාරිතං හෝති අනජ්ජා බුද්ධං සමනේන වා බ්‍රාහ්මනේන වා කේනචි වා මනුස්ස භූතේන අතකෝ කාපිලවත්ථවා සක්ඛ්‍යායේන භගවාතේන උපසංකමින්සු උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසෙන්නාකෝ කාපිලවත්ථවා සක්ඛ්‍යා භගවන්තං ඒතදවෝචුන් ඉද බන්තේ කාපිලවත්තවානං සක්ඛානං නවං සන්තාගාරං අචිරකාරිතං අනජ්ජා බුත්තං සමනේන වා බ්‍රාහ්මනේන වා කේනචිවා මනුස්ස භූතේන තං භක්තේ භගවා පඨමං පරිභුංජතු භගවතා පඨමං පරිභුත්තං පච්ඡා කාපිලවත්තවා සක්ඛා පරිභුංජිස්සන්තේ තදස්ස කපිලවත්තවානම් සක්ඛානං දීඝරත්තං හිතාය සුඛායාති අදිවාසේසි භගවාතුන්හි භාවේන අතකෝ කාපිලවත්තවා සත්‍යා භගවතෝ අදිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං පත්වා යේන සන්තහාගාරං තේන උපසංඛමින්සෝ උපසංකමෙත්වා සම්බසන්තරෙන් සන්තහාගාරං සන්තරෙත්වා ආසනානි පඤ්ඤාසෙත්වා උදකමනිකම් පතිට්ඨා සෙත්වා තේලප්පදීපං ආරෝපෙත්වා යේන භගවා තේනුපසංකමින්සු උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු ඒකමන්තණ්ඨිතා කෝ කාපිල වත්තවා සක්ඛ්‍යා භගවන් සං ඒතද වෝචුන් සබ්බ සන්තරින් සන්තතං බන්තේ සන්තාගාරං ආසනානී පඤ්ඤත්තානී උදත මනිකෝ පතිට්ඨාපිතෝ තේලප්පදීපෝ ආරෝපිතෝ යස්සදානි බන්තේ භගවා කාලං මඤ්ඤතේති අත කෝ භගවානි වාසෙත්වා පත්ත චීවරං ආදාය සද්ධෙන් බික්ඛු සංඝේන යේන සන්තහාගාරන්තේන උපසංකමි උපසංකමිත්වා පාදේ පක්ඛාලෙත්වා සන්තහාගාරම් පවිසෙත්වා මජ්ක්‍ධිමන් සම්බං නිස්සාය කුරත්තා විමුඛෝ නිසේදී බික්ඛු සංඝෝපිකෝ පාදේ පක්ඛාලෙත්වා සන්තාගාරං පවිසෙත්වා පච්චිමං භික්ඛෙන් නිස්සාය පුරත්තාභිමුඛෝ නිසේදී භගවන්තං ඒව පුරක්ඛත්වා කාපිලවත්තවාපිකෝ සක්ඛ්‍යාපාදේ පක්ඛාලෙත්වා සන්තාගාරං පවිසෙත්වා පුරත්තිමන් භික්ඛෙන් නිස්සාය පච්චාමුඛානිසේදින්සු භගවන්තං ඒව පුරක්ඛත්වා අතකෝ භගවා කාකිලවත්තවේ සක්කේ බහුදේවරත්තින් ධම්මියා කතාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා ආයසමන්තං ආනන්දං ආමන්තේසි පටිභාතු තං ආනන්ද කපිලවත්තවානං සක්ඛ්‍යානං සේකෝ පටිපදෝ පිට්ඨිමේව ආගිලායතිත් තවහං ආයමිස්සාමීති එවං බන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි අතේකෝ භගවා චතුග්ගුණං සංඝාටින් පඤ්ඤාපෙත්වා දක්ඛිනේන පස්සේන සේහසෙයං හප්පේසේ පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංඥං මනසේ කරිත්වා අත්ථකෝ ආයස්මා ආනන්දෝ මහානාම සක්‍යං ආමන්තේසී ඉද මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියසු ගොත්සද්්වාරෝ හෝති බෝධනේ මත්සඤ්ඤෝ හෝති ජාගරියං අනුයුක්තෝ හෝති සත්තේ සණ්ඩම්මේහි සමන්නාගතෝ හෝති චතුන්නං ජහනානම් ආභේ චේතසිකානම් දිට්ඨ ධම්ම සුඛ විහාරානම් නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී කතංච මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉද මහානාම අරිය ශාවකෝ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසෝ වජ්ජේසෝ භයදස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේසෝ එවං කෝ මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති කතංච මහානාම අරිය ශාවකෝ ඉන්ද්‍රියේසෝ ගොත්තද්වාරෝ හෝති ඉද මහානාම අරිය ශාවකෝ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානොබ්බැඤ්ජනක් ගාහි යක්ඛාදිකරණමේනං චක්ඛේන්ද්‍රයන් අසං උතං විහරන්තං අබේජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වේයොන් තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛතේ චක්ඛුේන්ද්‍රයන් චක්ඛුේන්ද්‍රයේ සංවරං ආපජ්ජති සෝතේන සද්ධං සොත්වා තේයාලම් ගානේන ගන්ධං ගායත්වා තේයාලම් ජීවහාය රසං සායත්වා තේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහේ හෝති නානොබ්බ්‍යංජනක් ගාහේ යත්වාදිකරණ මේනං මනේන්ද්‍රයන් අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්සවේයොන් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපජ්ජති එවං කෝ මහානාම අරිය ශාවකෝ ඉන්ද්‍රියේසු ගුත්සද්්වාරෝ හෝති කතංච මහානාම අරිය ශාවකෝ භෝජනේ මත්සඤ්ඤෝ හෝති ඉද මහානාමාරිය ශාවකෝ පටිසංඛායෝ නිසෝ ආහාරං ආහාරේති නේව දවාය නමදාය නමණ්ඩනාය නබිභෝසනාය යාවදේවයිමස්ස කායස්ස ඨිතයා යාපනාය විහිංසෝ පරතියා බ්‍රහ්මචර්යා නුග්ගහාය ඉති පුරාණං ච වේදනං පටිහං පාමි නවං ච වේදනං න උපාදෙස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවජ්‍යථා ච පාසු විහාරෝ ചാති එවං කෝ මහා නාම අරිය ශාවකෝ භෝජනේ මත්ඤ්ඤෝ හෝති කතංච මහා නාම අරිය ශාවකෝ ජාගරියං අනුයුක්තෝ හෝති ඉද මහා නාම අරිය ශාවකෝ දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීහි ධම්මේහි චිත්තං පරිසෝදේති ප්‍රත්‍යා පඨමංජාමං චංකමේන නිසජ්ජාය ආවරණීහි ධම්මේහි චිත්තං පරිසෝදේති රත්ත්‍යා මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේන සීහසෙයං කප්පේති පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංඥං මනසි කරිත්වා රත්ත්‍යා පච්චිමංයාමං පච්චොට්ඨාය චංකමේන නිසජ්ජාය ආවරණීයේ හි ධම්මේ හි චිත්තං පරිසෝධේති එවං කෝ මහානාම අරිය ශාවකෝ ජාගරියං අනුයුක්තෝ හෝති කතංච මහානාම අරිය ශාවකෝ සත්තහි සද්ධම්මේහි සමන්නාගතෝ හෝති ඉදමහානාම අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති හිරිමා හෝති හිරියති කාය දුච්චරිතේන වචේ දුච්චරිතේන මනෝ දුච්චරිතේන හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ඔත්තාපි හෝති ඔත්තප්පති කාය දුච්චරිතේන වචේ දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඔත්තප්පතේ පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිතයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සම්භ්‍යංජනා කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්තේ සතාරෝපාස්ස ධම්මා බහුස්ථා හොಂತಿ දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සොප්පටි වෙද්ධා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනෙක්හෙත්ත දුරෝ කුසලේසෝ ධම්මේසෝ සතිමා විහෙරති පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ චිරකතම්ති චිරභාසිතම්ති සරිතා අනුස්සරිතා පඤ්ඤවා හෝති උදයබ්බේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා එවං කෝ මහානාම අරිය ශාවකෝ සත්තයේ සද්ධම්මේහි සමන්නාගතෝ හෝති කතංච මහානාම අරිය ශාවකෝ චතුන්නං ජානානං ආදිචේතසිකානං දික්ඛ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකේච්ඡලාභී අකසරිලාභී ඉද මහානාම අරිය ශාවකෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් තේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං වෝපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්ඛං අවිචාරං සමාධිජං තේති සුඛං ဒ ුතියං ඥානං තේයාලං තතියංජානං තේයාලං චතුත්ථංජානං උපසම්පජ්ජ විහෙරති එවං කෝ මහානාම අරිය ශාවකෝ චතුන්නං ඥානානං ආභීචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකීච්ඡලාභී අකසිරලාභී යතෝ කෝ මහානාම අරිය ශාවකෝ එවං සීල සම්පන්නෝ හෝති එවං ඉන්ද්‍රියේසු ගොත්සද්්වාරෝ හෝති එවං භෝජනේ මත්සඤ්ඤෝ හෝති එවං జాగරියං අනුයුක්තෝ හෝති එවං සත්තහේ සද්ධම්මේ සමන්නාගතෝ හෝති එවං චතුන්නං ඥානානං ආභිසේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකේච්ඡලාභී අකසිරලාභී අයං උච්චති මහානාම අරිය ශාවකෝ සේඛෝ පාටිපදෝ අපොච්ඡණ්ඩකාය සමාපන්නෝ බබ්බෝ අබිනිබ්බිදාය බබ්බෝ සම්බෝධාය බබ්බෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය සේයතාපි මහානාම කුක්කුටියා අණ්ඩානේ අට්ඨවා දසවා ද්වාදසවා ථානස්සෝ කුක්කුටියා සම්මා අදිසයතානේ සම්මා පරිසේදිතානේ සම්මා පරිභාවිතානේ කිංචාපි තස්සා කුක්කුටියා න ඒවන් ඉච්ඡා uppajjeyya අහෝ වතිමේ කුක්කුට පොතකා පාදනකහ සිකායවා මුඛ තොණ්ඩකේනවා අණ්ඩකෝ සංපදාලෙත්වා සොත්තිනා අබිනිබ්බිජ්ජයොන්ති අතකෝ බබ්භාවතේ කොක්කුට පෝතකා පාදනකහ සිකායවා මුඛ තුණ්ඩකේනවා අණ්ඩකෝ සංපදාලෙත්වා සොත්තිනා අබිනිබ්බිජ්ජිතුන් ඒවමේව කෝ මහානාම යතෝ අරිය ශාවකෝ එවං සීල සම්පන්නෝ හෝති එවං ඉන්ද්‍රේසු ගොත්තද්වාරෝ හෝති එවං භෝජනේ මත්සඤ්ඤෝ හෝති එවං జాగරියං අනුයුක්තෝ හෝති එවං සත්තහේ සද්ධම්මේ හේ සමන්නාගතෝ හෝති එවං චතොන්නං ඥානානං ආභේචේත සිකානම් දෙක්ඛ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකේච්ඡලාභී අකසිරලාභී අයං උච්චති මහානාම අරිය ශාවකෝ සේකෝ පාටිපදෝ අපුච්ඡණ්ඩතාය සමාපන්නෝ බබ්බෝ අභිනිබ්බිදාය බබ්බෝ සම්බෝධාය බබ්බෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය සකෝසෝ මහානාම අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතේ ද්වේපි ජාතියෝ පේයාලම් ඉති සාඛාරං සෞද්දේශං අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති අයමස්ස පඨමාභේ නිබ්බිදා හෝති කුක්කුටච්ඡාපකස්සේව අණ්ඩකෝ සම්හා සකෝසෝ මහානාම අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම දිබ්බේන චක්ඛුනාබිසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ පේයාලම් යතා කම්මෝපගේ සත්‍යේ පජානාති අයමස්ස ဒ ුතියා බේ නිබ්බිදා හෝති කුක්කුටච්ඡාපකස්සේව අණ්ඩකෝ සම්හා සකෝසෝ මහානාම ආර්ය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම ආශවානං කය අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කස්වා උපසම්පජ්ජ විහෙරති අයමස්ස තතියාලේ නිබ්බිදා හෝති කුක්කුටච්ඡාපකස්සේව අණ්ඩකෝ සම්හා යම්පි කෝ මහානාම අරිය ශ්‍රාවකෝ ශීල සම්පන්නෝ හෝති ඉදම් පිස්ස හෝති සරණස්මින් යම්පි මහානාම අරිය ශ්‍රාවකෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති ඉදම් පිස්ස හෝති සරණස්මින් යම්පි මහානාම අරිය ශ්‍රාවකෝ භෝජනේ මත්සඤ්ඤෝ හෝති ඉදම් පිස්ස හෝති සරණස්මින් යම්පි මහානාමාරිය ශාවකෝ జాగරියං අනුයුක්තෝ හෝති ඉදම් තිස්ස හෝති සරණස්මින් යම්පි මහානාම අරිය ශාවකෝ සත්තහි සද්ධම්මේහි සමන්නාගතෝ හෝති ඉදම් තිස්ස හෝති සරණස්මින් යම්පි මහානාමාරිය ශාවකෝ චතුන්නං ඥානානං ආභේ චේතසිකානම් දික්ඛ ධම්ම සුඛ විහාරානම් නිකාමලාභේ හෝති අකේච්ඡලාභේ අකසිරලාභේ ඉදම් පිස්ස හෝති චරණස්මින් යම්පි කෝ මහානාම අරිය ශාවකෝ අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පෙය්‍යාලම් ඉති සාකාරං සවොද්දේශං අනේක විහෙතම් පොබ්බේ නිවාසං අනුස්සරති ඉදම් තිස්ස හෝති විද්‍යාය යම්පි මහානාම අරිය ශාවකෝ දිබ්බේන චක්ඛුනා විසොද්දේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ uppajjamaනේ හීනේ පනේසේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝ පගේ සත්‍යේ පජානාති ඉදම් තිස්ස හෝති විද්‍යාය යම්පි මහානාම අරිය ශාවකෝ ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති ඉදම් පිස්ස හෝති විද්‍යාය අයං බුච්චති මහානාම අරිය ශාවකෝ විද්‍යා සම්පන්නෝ ඉතිපි චරණ සම්පන්නෝ ඉතිපි විද්‍යා චරණ සම්පන්නෝ ඉතිපි බ්‍රහ්මනා කෝ පනේසා මහානාම සනං කුමාරේන ගාථා භාසිතාම් පත්තියෝ සෙන්ඨෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ සෙට්ඨෝ දේව මානුසේති සාකෝපනේ සාමහානාම බ්‍රහ්මෝනාසනං කුමාරේන ගාසා සුගීතාන දුග්ගීතා සුභාසිතාන දුබ්භාසිතා අත්ථ සංහිතානෝ අනත්ථ සංහිතා අනුමතා භගවතාචි අතකෝ භගවා උට්ඨහෙत्वा ආයස්මන්තං ආනන්දං ආමන්තේසි සාදු සාදු ආනන්ද සාදුකෝ ත්වං ආනන්ද කාපිලවත්ථ වානම් සක්ඛ්‍යානං සේඛං පාටිපදං අභාසීති ඉදමවෝචායස්මා ආනන්දෝ සමනුඤ්ඤෝ සත්තා අහෝසී අච්චමනා කාපිලවත්තවා ශක්‍යා ආයස්මතෝ ආනන්දස්ස භාසිතං අබිනන්දුන්ති සේක සොත්තං තතියං